හරියද? ඔව්. පොතු අර පැත්තට දාගත්තා නම්. ඉඳලා. ඉඳලා. ඒක දාගන්න බලන්න. බංකෝ එන්න බලන්න. බලන්න. අල්ලගන්න. ඉන්නනේ. දැන් තමයි මම ගම්පලම් කරලා පොඩි ආන්දර වල අවශ්‍ය නම් වඩින්න ඉඩ තියෙනවා. වැඩි කඩ වැඩි ආන්දර දාගන්න. ඈ? වැඩි. කමන්නේ හොකම්. කමන්නේ. හරි. කමන්නේ. ඇනෝ නේද යම් කිසි කෙනෙක් යම් කිසි අවබෝධයකට මේ ලෝකේ නිවන් දකින්න තියෙන ලොකුම බාධාව තමයි එයාගේ අවබෝධය. ගොඩාක් දුරට අපිට මේ කාරණාව අහුවෙන්නේ මගේ අවබෝධය තමයි මගේ මායя. මගේ අවබෝධය තමයි මාව මේ தත්ත්වයට පත් කරලා තියෙන්නේ කියන එක පිළිබඳව ගොඩාක් දුරට එයාට තේරෙන්නෙම නෑ. ඒක ලොකු දෝෂයක්. ලොකු දෝෂයක්. මම අඳුරන මේ හිතවත් කෙනෙක් හිටියා. ඒ හිතවත් කෙනා හිතාගෙන ඉන්නවා මේ එයා සම්මා දිට්ඨිය ඉන්නවා. එයා අවබෝධයක ඉන්නවා කියලා. මොනම කාරණාව කිව්වත් ඔව් ආනේ ස්වාමීන් මේක මේ මට තේරුණා. මේ ඒක මම දන්නවා. ඉතින් හිත දාන තේරෙනවන සන්තෝෂයි කියලා නිකයි. ආයි මොනවාරි කතා ඔව් ස්වාමීන් හරියටම හරි ඒක. ඒ කාරණාව මට තේරෙනවා. අර පස්සේ මේක තේරිලා. සන්තෝෂයි නම්. ආයි තව කාරණා කතා හරියටම හරි ස්වාමීන් මේ ක්‍රමය හැරෙන්න අත්හරින්න වෙන ක්‍රමයක් නෑ. මේක මං කලින් දැනෙන්නේ කියලා. ප්‍රශ්න මේකක් දන්නවනේ. දැන් මේ කතා කරන ඔක්කොම එයා දන්නවා. ඇත්තටම එයා දන්නව නෙමෙයි. මම මේ අවබෝධයේ ඉන්නවා කියන එක කියන්න උත්සාහ කරනවා. මගේ අවබෝධය ඔබ වහන්සේ තේරුම් ගන්න කියන එකයි කියන්න හදන්නේ. මාව මේ අවබෝධය තුළ ඉන්න කියන කෙනක ඔබ වහන්සේ පිළිගන්න කියන එකයි මේ කියන්න හදන්නේ. ඒ කියන්නේ එයාගේ එයාගේ සම්මාදිට්ඨිය ඔප්පු කරන්න එයා විශාල වෑයමක් දරනවා. පින්වත් උපාසක මාත්‍ය සකු르දාගාමි වෙලා දෙන්නේ. අන්නෑනේ අඳුර. මම සකු르දාගාමි වෙලා නැහැ කියන එකයි ඔප්පු කරන්න දඟලන්නේ නැත්තේ. කල්පනා කළා. ප්‍රශ්නේ තේරුණා මම ප්‍රශ්නේ ටිකක් අමාරු එකක් තමයි. දැන් අපේ අවබෝධය ඔප්පු කරන්න උත්සාහ කරනවානේ. ඇයි මගේ අනවබෝධය ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? අපේ දක්ෂකම අපි ඔප්පු කරන්න වෑයම් කරනවා. ඇයි අපේ දුර්වලකම ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නැත්තේ? ಗುಣ ටික ඔප්පු කරන්න අපි කතන්දර කියනවා. ඇයි මගේ අගුණ ටික මං කියන්න කතන්දර කියන්නේ නැත්තේ? ඊයේ ගියා අර මනුස්සයා දැක්කා මට මාරු විදිහට මල පැන්නනේ. මං වාගේ දුර්වල මනුස්සෙක්. පස්සේ මට හිතෙනවා මේ නිකන් ආගෙන මනුස්සෙක් එක්ක පැටලිලා නඩුවක් දාගෙන. ඉතින් මෙච්චර දුර්වලද කියලා මටම කලකිරුණා අඳුරනේ. පස්සේ ආව යනකොට මේ අර ස්වාමීන් වහන්සේලාගේ මේසේ කෙසෙල් ටිකක් දැක්කා මට කන්නම හිතෙන අර කෙසෙල් ගෙඩි ටිකක් කියලා. පස්සේ මම මේ තරම් පෙරේතෙක්ද මේ? හාමුදුරන්ගේ කෙසලුත් කන්නද මට ලැජ්ජයි මං. මේ වගේ Tamange අගුණ ටික ඔප්පු කරන්න අපි උත්සාහ කරනවා නෑනේ. ගුණ ටිකනේ ඔප්පු කරන්නේ. දුන්නා පිච්චමල් පූජාවක් ලොකු ස්වාමීන් වහන්සේට කලන්තේ වගේ. 25000ක පිච්චමල්. දැන් මේ ගුණනේ ඔප්පු කරන්න හදන්නේ. මේ තුලින් මගේ වැඩිච්ච මාන්නේ උඩඟු අහංකාරය මේ අගුණ ටික ඔප්පු කරන්න උත්සාහ කරන්නේ නෑනේ. ඒ නිසා මෙයාට සපුර්දාගාමී වෙන්න බැරි වෙනවා. අපි ලෝකේ ඉපදෙන හැම මොහොතක් ගානේ අපේ ಗುಣ ටික අපේ අවබෝධ ටික ඔප්පු කරන්න අපි ජීවිත කාලෙම කැප කරනවා. හැබැයි අපේ අගුණ ටික ඔප්පු කරන්න උත්සාහ කරනවා කියලා කියන්නේ මම මේ අගුණ ටික හඳුන ගන්නවා. හඳුන ගැනීම තමයි හදාගන්න තියෙන එකම පියවර. දුක දන්න මනුස්සයාට විතරලු හේතුව තේරෙන්නේ. හේතුව දැනගත්ත මනුස්සයා විතරලු නිවෙන්නේ. නිවිච්ච මනුස්සයා විතරලු ඒක නිවාගත්ත ක්‍රමය දන්නේ මාර්ගය දන්නේ. දැන් එයාට විතරනේ චතුරාර්ය තේරුනේ. එහෙනම් අපි නිතරම අපේ අවබෝධය, අපේ දැනුම, අපේ ප්‍රඥාව, එහෙම නැත්නම් අපේ සම්මා දිට්ඨිය අපි ඔප්පු කරන්න වෑයම් කරනවා. ඇයි? අපි ළඟ නැති සකු르දාගාමි ඵලය, අපි ළඟ නැති අවබෝධය, අපි ළඟ නැති ප්‍රඥාව අපි ඔප්පු කරන්නේ නැත්තේ. ස්වාමීනි මේ දේවල් මට තේරෙන්නේ නැහැ. මටත් අපේ අඳින ඒ කියන කාරණාව එහෙමම තේරෙනවා. ඒ කියන්නේ එයාට තේරෙනක ඔප්පු කරන්න හදනවා. තේරෙන්නේ නැති එක කවදාවත් ඔප්පු කරන්නේ මේ අවබෝධය තමයි යාගේ මායя. එයාව වෙලාගෙන ඉන්න අර පිඹුරා වෙලුවා වාගේ. ඒක කතාවක් මට මතක් වෙනවා ඒක කියනකොට පුංචි කාලේ කතාවක් කමන්නේ. පොඩි කාලේ මම සතියකට සැරයක් විතර මේ සීයා මාව එළියට එක්කම් යනවා. එක දවසක් සීයාට හිතුණා පොලේ ගෙනියන්න ඕනේ මේ පොඩි එකාව. අරන් ගිහලා මුට පොලේ පෙන්නවා මුගේ ඔළුව කුරුවල් වෙනවා. ඒ කෑ ගන්න මුළු පොල්ලට එක්කම ඉරිදා දවසක් එක්කදෙන. නමුත් මිනිස්සු කෑ ගන්න ඒට දුනා ලාභයි ලාභයි කියන රුපියල් 5යි කියන 2යි කියන 3යි කියන උතෝම එක එක ගණන් වලට විකුණනවා. ඉන්නම තන මෙකන් ගිල ඔක්කොම පෙන්නනවා. මොකොත් ගන්නෑ. කිසිම සතපාත් වීදම් කරන්නේ නෑ. ඉතින් හැමතැනම අරෙන් ගියා මෙන් ගියා අර පැත්තෙන් ගියා රස්යෙන් ගියා පොඩි මුඩුකෝ වගේ අස්සෙන් අරන් ගියා. ඒ වෙළඳ දෙන්නෙක් ඉන්න ඒක මැදින් එකන් ඕමම හැමතැන එකන් ගිලා කිව්වා සීයා මේ. පුතා මෙතන ඉන්න බරු ටිකක් තියෙන ටික අරගෙන මම පුතා ගාවිල්ලා ගෙනියන්න. හරි කියලා මම උත්සලා අර පොඩි ගාක් යට බැම්මක් ගාලා තියෙන ඒක උත්සලා තිබ්බා. බඩ ටික අතරින් සීයාම ගෙදර ගියා. පැයක් හිටියා දෙකක් හිටියා තුනක් හිටියා දැන් පොඩ පොඩ පොඩ මිනිස්සුත් අඩු වෙනවා වෙලන්දුත් අකුලගෙන යනවා දැන් නෑ. කට්ටිය කාලා මේ පුතා ආවලාගේ මොන බර මං කව අපි තේ පාර තමයි යන්නේ ගෙදර අරින්න මං කව නෑ සීයා මට මෙතන ඉන්න කිව්වා. නෑ පුතා යන් මං ඇරලවන්න සීයාට අමතක වෙලා ගොයා රිජීන් ඇට යන් ගෙදර යමු. නෑ සීයා මට මෙතන ඉන්න කිව්වා. ඊට පස්සේ අනිත් ඌ එන්නේ නෑ බං ඌ පොඩි එකා ඌ ඌ කියන දෙයක් නෑ. යම් යම් කියලා අරුත් ටිකක් ගියා. නෝ දැන් සීයා ඉන්නේ ඉන්න කිව්වනේ. සීයා ගෙදර ගිහලා ඒ බඩු ටිකක් දීලා උයලා ආච්චි කෑම දීලා දවලුත් කාලා සීයා නිදි. පැය දෙක තුන නිින්දෙන් හැරිලා මේ එනකොට ආච්චි වල පොඩි එකා පේන්න නෑ. ආ මං ඌ පුදේ පුදේ පොළට එක්කන් ගියන්නේ. කොහොම පොඩි එකා මං අතන ගහලා තියලා ආවා. ඔක්කොම ආච්චිට මේ අඟ දාඩිය දාලා ආච්චි කලබල වෙලා අනේ මොකද මේ පොඩි එකාට කියලා කවුරු අරන් ගිල්ලක් දන්නේ පොඩි එකා වේම කියලා නෝ ගිහලා අරන් එනවා මිනිස්සුෝ කියලා ඉතින් සීයා වෙන්නේ සීයා නේද මම වාඩිලා ඉන්නේ හවස් වෙලා දැන් ඇවිල්ලා අමා මේ පුතා මේ මම එලෝල් ටික තියලා ඉන්න කියලා ගියේ මේ කැම කාලා මට නිින්ද ගියානේ මොක හොඳයි නිින්ද ගියේ කොහොඳයි එහෙනම් ගෙදර යමු නේද යමු කියලා මම එක්ක ගෙනවා නේද කෑම මම බඩගින්නේ ආච්චිව කැම කමක් ඕනේ කැම ආ පුතා වෙලා ගියා නේද නැත්නම් තේ ටික මම හොඳයි ඊපස්සේ තියෙන්නේ ඉතින් සීයක් ඉන්න දැන් ආච්චිට හරියට තරහ බලන්නේ පොඩි එකව මේ වගේ මඩ වුණානේ මෙච්චර මේ පාඩේ කාමරේට වෙලා ඉන්න පොඩි එකාට මේ උදේ පාන්දර මේ මනුස්සයා කරපු දේ ඉතින් බලන්න සීයා මං ආන පුතාද පොලිය ඔක්කොම ඇවිද්දනේ අපි මොනවද දැක්කේ දැන් මේ කතන්දරේ දන්නවා අපි අහන්ද ගොල්ල ඉතුරු ටික පොලේ මොනවද දැක්කේ මට සීයා දැන් මේ අලුත් දෙයක් දැක්කා මම. අලුත් එකක් මම කැමති නේ ඒක අහන්න. කියනවද? මොකෝ තේ දීලා කියනවා මම. ඒ ටික දීලා. මොකද්ද පුතේ අලුත් දෙයක්? මම කිව්වා සීයේ මේ මිනිස්සු එළවලු ගන්නවා. මිනිස්සු හැඳුම් ගන්නවා. කොසු ඉදල් ගන්නවා. පාපිසි ගන්නවා. තරම් ගන්නවා. සාරි ගන්නවා. ඒ ඔක්කොම පොඩි ගානට ගන්න රුපියල් 15යි 12යි 8යි කියලා කෑ ගන්න මිනිස්සු අරන් යනවා. මං ඉන්න තැන මිනිස්සු යනවා ඒක කරේ තියාගෙන. මේ අද තිබිලා එට කුණු වෙන එළවලු වලට වටිනාකමක් දීලා මිනිස්සු. ඇඳලා පරණ වෙන හැඳුම් වලට වටිනා. ඒ හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. ඒ වගේ අපේ ಗುಣ වලට වටිනාකම් තියෙන බව මිනිස්සු දන්නේ අපි හැම මොහොතෙම ජීවත් වෙනකොට අපේ චරිතවල ඉරියව්වල වටිනාකම් තියෙනවා. ඇයි මේ එළවලු වටිනා එළවලු වල වටිනාකම දකින මිනිස්සු ಗುಣධර්ම වල වටිනාකම දැක්කේ නැත්තේ? මේ බඩු මුට්ටු වල රෙදිපිලිවල වටිනාකම දකින මිනිස්සු ඇයි Tamanගේ චරිතයේ ඉරියව්ව ඇසිරීමේ වටිනාකම දැක්කේ නැත්තේ? මට තේරුණා සීයේ මමත් පොලේ යනවා. ಗುಣධර්ම පොලේ යනවා. මම මේ මිනිස්සු ආගර කුණු වෙන පරණ වෙන දේ ගන්නෑ. මම පරණ වෙන්නේ නැතිව ඔක්කොම එකතු කරනවා. ඒ ඔක්කොම කියලා අරගෙන මම පරිස්සම් කරනවා. මමත් පොලේ කියලා බඩු ගන්නවා කියලා මට තේර ආයතුණා. මේකේ කාලුත් කතාවක් මේක ඇත්තටම වටිනවා. මේ ලෝකේ මිනිස්සු ලෝක හැමදේටම වටිනාකම් දෙනවා. ඇත්තට මේ ලෝකේ කුසල් අකුසල් වලටත් වටිනාකමක් තියෙනවා. අම්මා තාත්තට ගැව්වාම පුතේ අපි අපායට යනවනේ. එතකොට ඒ අකුසලයට වටිනාකමක් තියෙනවා. ඒක තමයි නිරේත ගිල්ලා ඒ විඳින්නේ. මේ තපස් වලට දානයක් දුන්නාම ජීවිත කාලේ අපිට බඩගිනි හැදෙන්නේ බඩගිනි කියලා ආස බලනකොට අඹගෙඩිය වටෙනවා. බලනකොට ආ අඹගෙඩිය තිබිලා තින්නේ මටමයි කියලා ඒක කාලා දානවා. ඒ වගේ සමහර තපස් වලට බඩගිනි කියලා බඩට අත තියෙනකොට ගෙඩි වැටිලා තියෙන ලොඩොක්කුවට. හොල වැටිලා තියෙන ලොඩොක්කුවට. ඒ කියන්නේ දාහනේ සපේනවා. ඇයි? පෙර සංසාරේ දාහනේ දීලා. එහෙනම් අපි කරන යහපත් ක්‍රියාවල් වලට ඔක්කොම වටිනාකමක් තියෙනවා. අයහපත් ක්‍රියාවල් වලටත් වටිනාකමක් තියෙනවා. ඒක මිනිස්සු දන්නේ නැනේ පුතා. පුතා කොහොමද ඒක පොළේදී දැක්කේ? මම මේක තමයි දැක්කේ සීයේ. සීයාට නිින්ද ගියා නෙමෙයි මේ දෙයියෝ ඇවිල්ලා සීයා නිදි කෙරෙව්වා. ඒක මම දකින්නකන් සීයා ඇහැරෙව්වේ නෑ. අනේ පුතේ ඒක මට තේරුන්නේ නෑනේ. මං කව ඒක තමයි. මම කාමරයට ගියා. ඊට ආච්චි සීයයි සෑන් වෙලා ඒක කතා කරලා. බලන්න මේ පොඩි එකා විඩාව දැක්කේ නෑ. මාව දාලා ගියා කියලා දොස් කිව්වේවත් ඒකට මුකුත් නෑ බලන්න එයා ඒක තුලින් එයා එතන යා කොයන් තිබ්බාම යා එතන පදිංචි වෙනවා. මොනාර එතන අතරමං වුණාම ඒකට හැඩ ගැහෙනවා යා. එතන එතන ජීවත් වෙන. ඒක ප්‍රශ්නයක් කළා. අඬලා නැහැ, කෑ ගාලා නැහැ, බඩගිනි කියලා නැහැ, ගෙදරට එන්න හදලා නැහැ. ඇයි එතන යා සයිමටපත් වෙනවා. ඔල කතා කළා. අද පැවිද්දෙක් වශයෙන් මේ ආර්ය ජීවිතය තුළ අපි ටිකක් වෙනස් එකක් කතා කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය තුළ සම්මා සතිය දැන් අද අපිට තියෙන ප්‍රශ්නේ තෝක තමයි. වැඩ කරනකොට සිත කැළඹෙනව නේද? ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ හැම චිත්ත වීතියටම වටිනාකමක් තියෙනවා. මාව කලම්බන්න මේ චිත්ත වීතියට වටිනාකමක් තියෙනවා. මාර වැඩේ මේ ගල් ටික උඩට ගේන්න බෑ. අර මිනිස්සු දෙන්න එන්නම නැහැනේ. දැන් සිවුරුදාගත්ත මිනිස්සු 25ක් විතර ඉන්නවා වටේ. දැන් ඒගොල්ලෝ මිනිස්සු නෙමෙයිද? හැබැයි මේ මිනිස්සු 25ක් ඉන්නවයි කියලා සතුටුුන් නැහැ. අර ආපු නැති මිනිස්සු දෙන්න ගැන දුක් වෙනවා. එතකොට ඒ චෛතසිකයේ වටිනාකමක් තිබුණාද නැද්ද? මාව මේ තරම් කලම්බන්න. ඒක දැක්කේ නැහැ. සම්මා සතිය අඩුවක්. දැන් කෑම කෑවේ නෑ හැබැයි දවල් කෑම අනිවාර්යෙන් හම්බෙනවා. දවල් කෑම අනිවාර්යෙන් හම්බෙනවා කියන සතුටට වඩා ඊයේ උදේ කෑම හම්බුන්නේ නැහැ කියන එකේ දුක තමයි වැඩියෙන් දැනෙන්නේ. ඒ කියන්නේ ඒ සිතට ඒ තරම් පීඩනයක් දෙන්න, ඒ තරම් කම්පාවක් දෙන්නේ සිතට වටිනාකමක් තිබුණා. එහෙනම් හැම චෛතසිකයකටම වටිනාකමක් තියෙනවා. හැම දිට්ඨියටම වටිනාකමක් තියෙනවා. හැම ස්රෝතේටම වටිනාකමක් තියෙනවා. අකුසලේ නම් අකුසලෙන් වටිනාකමක් ඇදෙනවා. කුසලේ නම් කුසලෙන් වටිනාකමක් ඇදෙනවා. මෙන්න මේක දකින්න ඕනේ. මේ වටිනාකම හඳුනගෙන වටිනාකම නිරෝධ කළේ නැත්තම් කුසල් අකුසල් කියන දෙක එක සමාන්තරව අපේ චරිතයට ඒ සිතට දනුන් නැත්තම් අවුල් වෙනවා මේක. මේක වැඩෙන්නේ නැහැ. මාර්ගය නැගිටිනවා. අපි කරන හැම මොහොතෙම අපි දකින්න ඕනේ මේ ක්‍රියාව තුළ විඩාවක් දැනෙනවායි කියලා කියන්නේ මේ ක්‍රියාව ඒ සම්මා කම්මන්තේ වටිනාකම තමයි මගේ මානසිකත්වය අවුල් කරන එක කම්පා කරන එක අවිවේකයටපත් කරන එක අර මිනිස්සු කියලා දෙයා එලා දකින්න එක දැන් එලා දකින්න අඩුවක් මන් තුළ තියෙන බව මන් දැනගෙන හිටියේ නෑනේ එහෙනම් මම මේ කාරණා කවුරුත් උදව් කරන්නේ කට්ටිය ළඟින් යනවා මාරව ඩොන්තට සද්දන්ත ඉන්නවා මේ හාන්දුරුකුල කිසිම නෑනේ උපකාරයක් උදව්වක් මාරව නිකන් අපේ උමනාවට වැඩ කරනවා නිකන් දඬුවමක් කොහෙද දීලා තින්නේ දැන් සංඝයා විවේචනය කරන තරම් දුර්වලකම් තිබුණ බව මම දැනගෙන හිටියේ නෑනේ මට කවුරුත් උදව් කරන්නේ නෑ පීඨ වෙන මාව නිකන් අර අවලංගු කාසය නොසලකාරලා ඇත්තටම හදන මේ ඒක කළේ ඉපදෙනකොට මේක කළා කුසිය තියාගෙන හිටපු අම්මා එච්චර ආදරේ නම් දැන් අද වෙනකම් අවුරුදු 50ක් අතර තියාගෙන ඉන්න එපාය. ඇයි මාස දාන් එයා එළියට එයා පිටත් කළේ. ඒ කියන්නේ අම්මා කැමතිත් නෑ එයාව තියාගන්න. ඉස්කෝලේ විදුහල්පතිතුමා මට ආදරේ නම් අද වෙන කවුරු 50 වෙනකන් අපේ තියාගෙන ඉන්න අයේ පන්තිය පයේ පන්තිය. ඇයි අපි එළියට දාන්නේ කොළ කැල්ලක් දීලා. එහා කැමතිත් නෑ තියාගන්න. ගීගෙදර ඉන්නවා අපි. ගීගෙදරනුත් අපි එළියට දානවනේ. දරුවා බඳිනකොට ඒ ඒ කට්ටිය මැරෙනකොට වයසට එනකොට එළියට දානවා. රෝල්ට ගියාම නර්ස් ලැබිලා බේත් දීලා අත ගාලා සේලන් දීලා දොස්තර මාත කොහමද දැන් කෑම කනවද? ආ මේක කියලා දෙක ආ ආරිය හොඳට පේනවා. දැන් මේ ඔක්කොම බලන හරි ආදරේ. දොස්තර මාත්‍යාගේ ආදරේ බොරු එකක් නේ. ඇයි ඩිස්චාර්ජ් කරලා එළියට දානවා තියාගන්නේ නැහනේ. එහෙනම් මේ ලෝකේ හැමදාම මං අසරණ වෙනවා. මේ ලෝකේ අසරණ වීම මිස මට මොකවත් ඉතුරු වෙලා නැහැ. හැමතැනම මම විඩාවටපත් වෙනවා. මේක දැක්කාම එයාට තේරෙනවා මේ ලෝකේ විඩාවෙන් තොර ලෝකයක් නැහැ. හැමතැනම තියෙන මේ අසරණ වීම එකක්. හැමතැනම මං තනි වෙලාමයි. මට පීඩා සරණ මොකවත් නැහැ. මට තියෙන එකම එක පීඩා තමයි මේ කෙලෙස් වලින් නිදහස් වෙන එක. මගේ ළඟ තනියට මෙච්චර කාලයක් ලෝකේ කවුරුත් හිටියෙත් නැහැ. දැනුත් නැහැ. අනාගතෙට ඉන්නෙත් නැහැ. එතකොට මම මට මං විතරද? හරි. මට මං විතරයි. ලෝකේ කවුරුත් නැහැ. ඉන්නව උදව් කරන්නේ පේනවා පීඩ වෙන්නේ නැහැ. මට මං විතරයි. බුදුහාමුදුරුත් මේක කිව්වා. මේ ලෝකේ මේ ධනෙ තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ඥාති වෙනවා, භාර්යාවරු ඉන්නවා කියලා මිනිස් හිතාගෙන ඉන්නවලු. ඒ අවිද්‍යාව නිසාල යටේම දැනෙන්නේ තියනවා කියලා. විද්‍යාවෙන් ඉන්න කෙනාට තේනවා මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ බට. මං අන්ත අසරණයි. මම මේ ලෝකේ අසරණම කෙනා කියලා එයාට තේරෙනවා. මේ කියන සම්මාදිට්ඨිය එහෙම නැත්නම් එයාගේ අවබෝධය. එයා නිතරම මේ අවබෝධයෙන් දකිනවා. දැක්කනේ? මාන්සිය මේ මේකේ විඩාවක් ඇති වෙනවා. දැන් මේක සම්මාවෙන් දකිනවා. ඊට පස්සේ කියනවා අපි මේ ලෝකේ මොනවා කරුවත් අනිත්‍යයි. මොනවා කරුවත් අනිත්‍යයි කියලා දකිනවා. ඒක නිවැරදියි. දැන් එයාගේ සම්මා දිට්ඨියෙන් එම නැත්නම් ඒ අවබෝධයෙන්ම එයාට මායя වෙලා. එයා ඒ සම්මා දිට්ඨියෙන් දකින්නවා කියලා දැන් සතුටු වෙනවා. ඇයි යාට සකු르දාගාමි වලින් දකින්න බැරි වෙච්ච එක ගැන දුක් වෙන්නේ නැත්තේ? ඇයි අනාගාමි අවබෝධය මේක දකින්න මං අදක්ස උනේ ඒක ගැන විතර දුක් වෙන්නේ නැහැ අරගෙන විතර පාරාට්ටු කර කර උඩඟු වෙවි ඒක ගැන විතර සන්තෝෂලා එතන පළක් ගාගෙන පදිංචි වෙනවා දැන් එයාගේ මායя වෙන කවුරුත් නෙමෙයි එයාගේ අවබෝධය එයාට වලකපලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. එයාගේ සම්මාදිට්ඨියම එයාට වලකපලා තියෙන. එතනින් එයාට යන්න බෑ. තව සම්පූර්ණ සසරේ ඉර කරනවා. යන්න දෙන්නේ නැහැ ඊළඟ ඵලයට. මේ හැම ක්‍රියාව තුළින්ම අපේ අවබෝධය අපට බාධාවක් නොවන පිණිස අපේ සම්මා දිට්ඨියම අපට මායාව වශයෙන් අපට ඒ පිටුපාර නැති වෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ. නිතරම අපි හිතන්නේ අපට තියෙන අවබෝධය නෙමෙයි. නැති අවබෝධය ගැනයි අපි කම්පා වෙන්න ඕනේ. අපි ළඟ තියෙන ಗುಣවලට නෙමෙයි අපි සතුටු වෙන්න ඕනේ. අපි ළඟ නැති ಗುಣවලටයි අපි දුක් වෙන්න ඕනේ. අනේ මේ ಗುಣත් මට නැන්නේ. ඒක වඩා ගන්නයි දක්ෂ වෙන්න ඕනේ. තියෙන එකට පෝස්ටර් ගන්න මගේ ළඟ කීකරුකම තියෙන පෝස්ටර් ගන්න. නියතමානිකම නැහැ. ඒකටයි පෝස්ටර් ගන්න ඕනේ. ඒක ඒකයි හදා ගන්න ඕනේ. නැති එක එකතු කරන්නයි වෙසෙන්න ඕනේ. තියෙන එක කියන්න නෙමෙයි වෙසෙන්න ඕනේ. තියෙන එක දකින්න නෙමෙයි වෙසෙන්න ඕනේ නැති එක වඩන්නයි වෙසෙන්න ඕනේ තේරෙන එක හිතලා සතුටු වෙන්න නෙමෙයි වෙසෙන්න ඕනේ නොතේරෙන එක තේරුම් ගන්නයි එයා වෙසෙන්න ඕනේ මේක තමයි ඉදිරි ඵලයට යනවා කියන ලකුණ ඉදිරියට වැඩෙනවා කියන එක අපි නිතරම උත්සාහ කරන්නේ නිතරම වඩන්නේ එක තැන ඉන්න එක තැන ඉන්න තමයි උත්සාහ කරන්නේ ඒ නිසා තමයි අපේ මාර්ගවල ගොඩාක් වැහිලා ගිහිල්ලා තියෙන ගොඩාක් කට්ටිය ඉපදෙන්නේ ಜಾති සෝතාපන්න මැරෙන්නේ ಜಾති සෝතාපන්න. බොහොම අමාරුවෙන් සංසාරේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා බොහොම අමාරුවෙන් සෝතාපන්න වුණා. දිව්‍ය ලෝකේ සෝතාපන්න. ආයි එන්නේ ಜಾති සෝතාපන්න. ඒතකොට මේ මනස මොකවත් තේරුම් ගන්න නැහැ ඇයි මෙයා මොකවත් වැඩිලි නැත්තේ තේරුම් නැත්තේ කියලා බලන ඕක තමයි ප්‍රශ්නේ. අර ඵලයේ තුල ඒ අවබෝධය තුලින්ම දකිනවා. එයාට ඊළඟ එකෙන් දකින්න බැරි වෙච්ච එක ගැන හිතලා දුක් වෙලා ඒක වඩලා එතනට යන්නේ. අපි ළඟ නැති එකයි එකතු කරන්න ඕනේ. තියෙන එක සන්තෝෂ වෙන එක නෙමෙයි. දැන් උපාසක මාත්‍ය ආවිලා කියනවා පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි මට අන්තර්ජාලයෙන් බණක් ඇහුණා සන්තෝෂයි මොකද ඒ කාන්ත වශයෙන්ම මට හිතෙන උන්වහන්සේ රාතේ ඇත්තටම දැන් මේ කතාවේ මොකද තියෙන්නේ උන්වහන්සේ රාත් වෙලා නැහැ ඇයි එහෙම අපි කියන්නේ කියලා ඇහුවාම දැන් ඇත්තටම කෙනෙක් රාතෙක් කියලා කියන නම් මම කවුද? මම රාතෙක් වෙන්න එපාය. රාතෙකුටනේ රාත හඳුනන්න පුළුවන්. එතකොට රාත් කෙනෙක් කියලා මම කියනවා නම් මම ඒකාන්ත වශයෙන්ම රාත් කෙනෙක්. රාතෙක් බණහනවද? රාතෙක් භාවනා කරනවද? දෙකම නෑනේ. එතකොට මේ රාතක් බණහන්නේ ඇයි? ප්‍රශ්නයක් එනවා. මේ රාතන් වහන්සේ බණහනවයි කියලා කියන්නේ යා මාර්ගය වඩනවයි කියලා කියන රාත් වෙලා නෑ. එතකොට රාත් වෙච්ච නැති කෙනෙක් එයා රාතා කියලා පිළිගත්තේ කොහමද? ඒ කියන්නේ එයා රාත්පලේ මොකද්ද කියලාවත් දන්නේ නෑ. රාත්පලේ හඳුරන්නේත් නෑ. එහෙනම් එයාගේ අදහස සම්පූර්ණ වැරදියි. එහෙනම් නිතරම අපි මේ සම්මාදිට්ඨිය ලෝකෙදියා දකින්නකොට සම්මා සෝතයෙන් ශ්‍රවණය කරනකොට සම්මාදිට්ඨියෙන් ජීවත් වෙනකොට අපි මේ දෙන වටිනාකම තියනවා නේද? අර මම කියනවා මේ මේ උත්තරමන රාතේ. මම රාත් නැත්තම් මම කොහොමද යා රාත් කියලා දැනගත්තේ? එහෙනම් මම රාත් නැමේ නම් මට රාතේ කඳුර ගන්න බෑනේ. එහෙනම් මම අඳුනගත්තේ මිත්‍යා දුක්තියක්. සම්මාදිට්ඨියක් මම දැක්කේ නෑ. මන්ත්‍ර මිත්‍යාවක් මේ දැක්කේ කියන එක මම දන්නේ නෑ. එහෙනම් අපේ සෝතාපන්න ඥානයේ අවබෝධය තුළ අපිත් මේ විදිහට වටිනාකම් දෙන්නේ නැද්ද? මේ දැකපු දේ හරියටම හරි කියලා හිතනවා. හරියටම සම්මාවෙන් දැක්කා. සෝතාපන්නයකට මේක හරි. සකු르දාගාමි ඥානෙ මීට වඩා වැඩිනේ. ඒකට ඒ සම්මාදිට්ඨිය මීට වඩා ඇඩ්වාන්ස් එකක් වෙන්න එපාය. ඒකට ඒ ඒ ඒ තියෙන දියුණුවක මට දැන් පේනුන්නේ නැහනේ. එහෙනම් මට පේන එක අඩුවක් කියලා හිතන්නේ නැහනේ. අවම මේ දැක්කේ මට වඩා තව දකින්න දේවල් තියෙනවා. මට දියුණු වුණාට පස්සේ මේක වෙන විදිහට පේනවා. මේ අවබෝධෙත් නැහනේ. එතකොට මෙයා නියත වශයෙන් මෙච්චරයි සම්මාදිට්ඨිය මෙතනින් යට පේන්නේ පේන කෙනෙකුත් නැහැ කියන තැන ඉන්නෝනේ. දැන් මේ ඵලෙ එතනින් යට වැඩෙන්නේ නැහනේ. ඉර වුණානේ. ඒ ඵලය එයාට දැන් සම්පූර්ණ වැටක් වෙලා. එතනින් යට යන්න බෑ. හිතනවා මේ බැන්නාම කෙනෙක් ඒ බැනිච්ච දේ තුල මම තේරුම් ගන්නවා පෙර සංසාරේ කාට හරි බැන්නාය හේතුවක් ඇදුවාය. ඒ නිසා මෙයා බැන්නාය. හේතුඵල දාම පරිසම් දුන්නා. දැන් මේකේ ආයතන මෙතන ගන්න මොකවත් නෑ. මේක තමයි මේක සම්මාව. ඒක වැරදි. සෝතාපන්න කෙනාට පේන එක ඒක නම් සකු르දාගාමි කෙනාට වෙන එකක් පේනවනේ. වෙන එකක් පේනවා. එයාගේ මන ස්වාමිනී මේ මම බැන්න නිසා මම බැන්න නිසා ඒ බැනුම මෙයාගෙන් ලැබෙනවා. නෑ ස්වාමිනී. ඔබ වහන්සේගේ විඥානයේ අකුසලයක් තියෙනවා. ඒ අකුසලේ බැනුම් ඇව්වොත් ඉතිරිලු යන්නේ. ඒක බැනලලු එක ගලවන්න ඕනේ. ඉරිදි 3000 ගාණක් පැවත් ඒ දුස්තිය ගලවෙන්නේ හොඳට රිදෙන්න කලන්තය දෙන්න වචන ටිකක් කියලා බැන්නාම අර දුස්තිය ගලවෙනවලු. හැබැයි ඒ දුස්තිය ගලවන්න ඉරිදි 3000 ගාණක් පෙන්නලා පෙන්නලා බැරි ගියලා බුදුහාමුදුරු පස්සේ කල්පනා කරනවා මාරවලදී මාස ගාණක් ඉරිදි සෑහෙන්න පෙන්නනවා විනාඩිය විනාඩියට පෙන්නනවා එක එකටවත් මම පෑදෙන්නේ නැහැ නේ. ඒ කියන හැම එකක්ම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවානේ. පස්සේ බුදුහාමුදුරුවෝ මේ මිනිසුන්ට හොඳට කලන්තය දෙන බඩින්න ඕන එක හොඳට බඩිනවා. 탁ගල පෑදෙනවා. එහෙනම් මේ ලෝකේ අපි මොනවාරි පුරුදු කරනකොට වඩනකොට මේ ප්‍රශ්නේ අපටත් තියෙනවා. අපි වඩන මාර්ගයේ තුල අපි දකින සම්මාව තුල අනන්ත දෝෂ තියෙනවා. සෝතාපන්න කෙනා සෝතාපන්න ඥාණයෙන් නම් දකින්නේ එයා දකින්නේ නැත්තේ සකු르දාගාමි ඥානෙන් අනාගාමි ඥානෙ රාඥානෙ එහෙනම් මම දකින්නේ මම දකින්නේ මගේ සීමාවට මම නොදකින්නේ මේ මේ සීමාවට මේක එයා දැනගත්තේ නැහැ ඒ නිසා එතන මෙතනින් එයාට එකක් නැහැ මේක තමයි අවසාන පියවර මේක අවසානේ මේ දකින්නේ කියලා එතනවා එතන මේ අවසන් වෙනවා සෝතාපන්න ඵලයෙන් මේ ඉවර වෙනවා ඇයි එතනින් එයාට එයා එකක් දකින්නේ එහෙනම් අපි දකින හැම සම්මාදිට්ඨිය තුළම හැම අවබෝධයක් තුළින්ම මට පේන සීමාවට වඩා නොපෙනෙන සීමාව වැඩි කියන එක අන්න අර සකු르දාගාමි කෙනා දන්නවා. ඇයි එයාට අත්දකින් දෙකක් තියෙනවා. එක එක සම්මාදිට්ඨියකින් දැක්කා ඊළඟ ඵලෙ දෙක වෙනස් වෙනවා. එතකොට එයා දන්නවා නම් මේක වෙනස් වෙනවා. දැන් ඔක්කොම වෙනස් විදිහට පේනවනේ. එහෙනම් තවත් ඉදිරියට තියෙනවා. එහෙනම් මේ අවබෝධය තුළ මේ අර පළවෙනි කෙනා තාම වෙනස් වුනේ නැති නිසා එයා හිතන මෙතන යන්න මොකවත් නැහැ. දැන් ගෙම්බෝ දෙන්නෙක් ඉන්නවා. ඉඳේ එක ගැම්බෙක් කියනවා උඩ බලලා ආස කියන්නේ වර්ගඩි 6ක විතර ප්‍රමාණයක් තියෙන වලාකුලක් පවතින බොහොම සියුම් පුංචි දෙයක්. ආස කියන්නේ මෙහෙමයි කියලා නිර්වචන දෙනවා. ඇයි? එයා ඉපදුනේ එතන කෙඩියක් වශයෙන් ඉපදුනේ එතන. එයා දකින්න ආස මේ කවේ කියලා. තව ගැම්බෙක් අප්පු ටික ගන්නවලු ඕම් ඕගේ උපරිම. මෝවාගේ අවිද්‍යාව තියෙන එක කියලා ඒ ගැම්බට ඉනා නවත්ත ගන්න පෙරලි පෙරලි ඉනා වෙනවලු. එයා අනලයි කියලා. උඹ මේකනේ දැක්කේ මම දැක්කා මීට වඩා ලොකු ආසක්. එයා පැනපැන යනකොට කරුවලේ ඇවිල්ලා වැටිච්චල ගෙම්බේ. එතකොට එයා දකින්න ඊට වඩා ලොකුවා. එයා කරන සාන ලොකු ආසකුත් මන් දන්නවා. මේකට සාපේක්ෂව. එතකොට උඹ අවිද්‍යාවෙන් ඉන්නේ කියලා අර ගෙම්බට හරිනාලු. නවත්ත ගන්න බැරුව. ඕම් ඒකෙන් පොදෙන්නගේ ප්‍රශ්න. දැන් එහෙම එකක් නෙමෙයි වෙලා තියෙන්නේ. දැන් මම කියන හරියටම මේක තමයි සම්මාදිට්ඨිය. අනාගාමී කියන ඕම් මං කිව්වේ මේ කට්ටිය පොඩ යන්නේ. එයා දන්න ඊට එයා එක. ඉන්න වෙලා තියෙන අපේ ජීවිතේ. මම දකින්නේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන පොඩි සීමාවක් මීට වඩා ගොඩාක් තියෙනවා දකින්න කියන එක දැක්කාම අර සම්මාදිටිය රැඳෙන්නේ නැහැ යාට. බලේ කියනයි ඊට වඩා එකක් තියෙනවානේ. ඒක තුල යාට පවතින්න බෑ. නොපවතින නොපවතිනවා කියන්නේ තව එකක පවතිනවා කියන එක. හැලෙන්නේ නැති කෙනා ගැටෙනවා. ගැටෙන්නේ නැති කෙනා හැලෙනවා. පීඩන කෙනා වෑයම් කරන්නේ. වෑයම් කරන කෙනා පීඩන්නේ. මෙච්චරයි දැනගන්න තියෙන්නේ. අපි වඩන මාර්ගය තුල ඒ මාර්ගයම අපට ඊළඟ ඵලයට බාධාවක් වෙනවා ඒ මාර්ගයම මගේ දියුණුවට හැන හිටිනවා නම් මගේ දියුණුව වළක්වනවා නම් ඒ මාර්ගයෙන් ඵලෙ මට ඇති වැඩේ මොකද්ද? ඇත්තටම දරුවෙකුට අපි පවුන් 10ක මාලයක් දෙනවා. පුතා මේක දාගන්න. එයා නම් තාත්තේ මේක මේ වටිනාකම් වැඩි. හරි හරි පුතේ පුතා මට වටිනවා නීට වඩා. මේක දාගන්න. ඒ මාළේ දාපු නිසා ඔරුව වෙලාවක බෙල්ල කපලා මාළේ අරන් යනවා. දැන් ඒ මාළේ නෙමෙයිද එයාගේ සම්පූර්ණ මායя උනේ. දැන් ජීවිතේ නැතිනේ. ඒ මාළේ නිසා තමයි මැරුනේ. එහෙනම් අපේ සම්මා දිට්ඨිය, අපේ අවබෝධය, අපේ ප්‍රත්‍යක්ෂය ඉතුරු පළවලට යන්න දෙන්නේ නැතුව සංසාර විමුක්තියට යන්න දෙන්න අපි එතන හිර කරනවනම් ඒ ඵලයේ ඇති වැඩ මොකද්ද? අර මාළේ වාගේ නේද? හැබැයි ආ දක්ෂ කෙනෙක් නම් මගුල් ගෙදරකට යනකොට අම්මා තාත්තා විශාල පිරිසක් එක්ක යනකොට මාළේ දා ගන්නවා. අනිත්ලා ගලවලා මේ සේප්පුවේ තියෙන එළියට යනකොට දාගෙන යන්නේ නැහැ. ඒ කට්ටිය ආර්යවරු. ඒ කට්ටිය ධර්මාසනෙට වාඩුනාමුල ආරුඩ වෙන්නේ. හ්ම්. දැන් අපි සිල් ගන්න ඕනේ කට්ටිය নমස්කාරය කියන. කට්ටිය බොන්න හොඳට කතා කරපුවාම එකපාරට වචන වෙනස් නේ. එහෙනම් සාදුකාරයක් දෙමුකෝ කියලා වචනක වෙනස් නාන්දර එකක් වුණා නේද? අරකට වාඩුනාමුල ඒකේ දැනේ මාළේ දාගන්න එතකොටලු. නැකිටලා මාළේ ගල්ලා ඉතින් උපාසක මාත් මෙච්චර හොඳට එහෙම කතා කළේ නැහැ නේද? අරකට වාඩුනාබුරු එක වෙන්නේ. බුදුහාමුදුරුවෝ තේන්නේ ධර්මාසනෙට වාඩුනම් සිංහනාද කරන. එළියට යන තේ ආනන්ද ඉතින් කොහොමද මේ දවස්වල පින්නපත්? ආනන්ද කර්ම මාළවෙන්න බුදුහාමුදුරුවෝ මොකද්ද ඔය දක්නා? මොකවත් මාළේ ගැලෙව්වා. මාළේ ගැලෙව්වා. මේ අවබෝධය ගොඩාක් වටිනවා අපට ඒක ඉදිරියට අපි නිරෝධ සමාපත්තියට යනකම්ම මේ අවබෝධය තියෙන්න ඕනේ මම දකින්නේ මගේ අවබෝධයට මගේ අවබෝධයෙන් එයාට තියෙන එකක්වත් මම දකින්නේ නැහැ ඒවා දකින්න මම දක්ෂ නැහැ. ඒ කියන්නේ මට නොපෙනෙන දේවල් පේනවට වඩා වැඩි. මට පේන දේට වඩා මට නොපෙනෙන දේවල් වැඩි කියලා නිතරම සියෙන් දකින්නකොට අර නොපෙනෙන දේවල් සියෙන් පේන්න පටන් ගන්නවා. දැන් යා සකු르දාගාමී වෙනවා අනාගාමී වෙනවා රාහත් වෙනවා. මේක සියෙන් නිතර වඩන්න ඕනේ පුරුදු කරන්න ඕනේ. උපාසක මාත්‍ය උදකලාවේ වැඩට ඇරියා නෙමෙයි. උපාසක මාත්‍යගේ ජීවිතයේ දුර්ලභම කමඨාණිය දුන්නේ. උදකලාව පාළුව තනිකම අසරණකම කොච්චර හිටියත් කිසිම කෙනෙක්ගේ උදව්වක් ලැබෙන්නේ ඒ ඒ විනය කල්ලාතුව දැම්ම කට්ටියට. උපාසක මාත්‍යට අවබෝධය දෙන්න ඕන නිසා. කට්ටිය හොරෙන් ඇවිල්ලා උදව් කරනවා. ඒ ඒ කුළුගෙඩි සද්ද වලින් මම දන්නවා මේක ආවලාගේ සද්දයි කියලා. උදැල්ල නාරනකොට මම දන්නවා මේක නම් ආවල් සම්මාදිට්ඨියේ උදළු පාරක්. ඒ උඩේ ඉඳලා මම ඔක්කොම ගණන් කරන මෙයා උදළු මෙච්චරක් ගැව්වා මෙයා ගල්ලිනි මෙච්චරක් ගැව්වා කුළුගෙඩි ඔක්කොම වෙනම ලියලා තියෙන්නේ ඔක්කොම ඒ පාරේ මම දන්නවා මේක ආවලා කියලා. ඒක අයින් කළේ ඒ උදකලා මේ ලෝකේ කිසිම සරණක් නැහැ පීඨක් නැහැ එකම පීඨ මට මං විතරයි මගේ පීඨ තමයි මේ ඉපදිච්ච හේතු ටික නිරෝධ කරලා ඉපදීමෙන් නිදහස් වෙන එක මෙතනට එන්නේ නැතුව මේක වැඩෙන්නේ මට ධනයක් තියෙනවා මට වත්කමක් තියෙනවා ආදාය මාර්ගයක් තියෙනවා ඥාති වෙනවා සහෝදරයෝ මට පීඨනවා ගුරුවරුත් ඉන්නවා ඒගොල්ලෝ මට මේවා කියලා දෙයි ඔක්කොම බොරු ගුරුවරයා පීඨ වෙයි කියලා දෙයි. ඒක තේරුම් ගන්න ප්‍රඥාව නැත්තම් තේරෙන්නේ නැහනේ. ඒතකොට මොකද යාගෙන ලැබෙන පීඨ මොකවත් නැහැ. කතන්දර ටිකක් ඇහිනවා. ඉතින් මං ආගෙන ඉන්න. තේරෙන්නේ නැහැ. වැඩක් නැහැ. බුදුහාඳුරු ඇවිල්ලා බණ කිව්වත් මට තේරෙන්නේ නැත්තම් ඒකෙන් ඇති වැඩේ මොකද්ද? සතපාක් වැඩක් නෑ. බුදුබණ තමයි. ගෞතම බුදුහාඳුරු තමයි කියලා තේරෙන්නේ නැත්තම් ඒක අර කොසොල්රකින් ආපු අර අවුරුදු 20 බණ ආපු තරුණයාගේ තත්ත්වේ නෑ ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ පීඨ වෙන්න කවුරුත් නැහැ. කොච්චර මිනිස් හිටියත් මට පීඩ වෙන්නේ නැහැ. මම අසරණ වෙච්ච කෙනෙක්. මට තියෙන එකම සරණ බුදුන්ගේ සරණ. මේ ලෝකයේ කිසිම දෙයකින් ධනයකින් වත්කමකින් සහෝදර සංඝයාගේ ඥාතින්ගේ වත්කම් වලින් ගෙවල් දොරම් කිසිම දෙයකින් මට පීඩක් නැහැ. මම අන්ත අසරණ වෙච්ච කෙනෙක්. හැමදාම මං අසරණ වෙනවා. ලෝකේ හැමතිස්සෙම මං අසරණ වෙනවා. හැම සිතුවිල්ලකටම වටිනාකම තියෙන ඒ වටිනාකම මාව අසරණ කරනවා. ඒ වටිනාකම නෙමෙයි ඇලින් ගැටි මැටි කරන්නේ. ඒ වටිනාකම නෙමෙයිද කෙලස් බවටපත් වෙන්නේ. ඒව නේද බලාපොරොත්තු බවටපත් වෙන්නේ ඒ වටිනාකම. ඒ නිසා තමයි මම මෙච්චර දුක් විඳින්නේ. දකින්න හැම දෙය තුළම ඇති වෙන වටිනාකම බලාපොරොත්තුවක් වෙනවා. ඒක ඇලින් ගැටින් වෙනවා. ඒ නිසා මම අසරණ වෙනවා. ඇයිනවා මොකද්ද මම තාන මොකක්ද දන්නේ කියන්නේ. ඒ ඇයින දෙය තුළින් වටිනාකමක් ඇදෙනවා. ඒ වටිනාකමට බලාපොරොත්තු ඇදෙනවා. ඒක ඇලිම ගැටින් බවටපත්. ඒකෙන් මම අසරණ වෙනවා. මිනිස්සු මගෙත් එක්ක ඇසිරෙනවා ජීවත් වෙනවා. ඒ ඒ ඒ සුවඳශීලීත්වය තුළ මිතුරුකම් ගොඩ නැගෙනවා, ඊටවත්කම් ගොඩ නැගෙනවා. සම්බන්ධකම් ගොඩ නැගෙනවා. ඒ නිසා බලාපොරොත්තු ඇදෙනවා. ඒකෙන් හැලෙනවා ගැටෙනවා. ඒ නිසා මං අසරණ වෙනවා සංසාරේ. ආර්ය අෂ්ටාංග මාර්ගේ හැම මොහොතක් ගානේ ඒ හැම ආයතනකම ගනුදෙනු කරනකොට ඇති වෙන වටිනාකමෙන් මම අසරණ වෙනවා. ඒ වටිනාකම මාව නිතර අසරණ කරනවා. තවත් කොච්චර කාලයකට මං අසරණ වෙන්නද? තවත් කොච්චර මේ විශ්ව ධර්මයේ මාව අසරණ කරන්නද? මෙන්න මේක ප්‍රඥාවෙන් දකිනවා. මට මං විතරයි මේ ලෝකේ කිසිම දෙයක් මම විශ්වාස කරන්නේ නැහැ. හැමදේම අනිත්‍ය නම් විශ්වාසය තියන්නේ අනිත්‍ය ධර්මයටද? කිසිම දෙයක් ස්ථිරව පවතින්න නැත්නම් මම මොනවා විශ්වාස කරන්නද? විශ්වාසයත් අනිත්‍ය වෙනවනේ. පවතින්නේ නැහනේ. මෙන්න මේ ධර්මතාවයේ නිතරම සීයෙන් පවත්වනවා සිය පීඨවන ඒ ඒ අවබෝධයට නිතරම මේ ධර්මතාවය දකින්න පුළුවන් නම් ඒ තමන්ගේ අවබෝධය තමන් තුළ පවතින ඒ අත්දැකීම ඒ දැනුම ඒ ප්‍රඥාව ඒ ප්‍රත්‍යක්ෂය තමන්ට බාධාවක් ගැටලුවක් වෙලා ඊළඟ ඵලයට යම්කිසි අනතුරක් කරනවා නම් ඒ ඵලෙ නොලබා සිටින කීට වඩා හොඳයි මම සෝතාපන්නයි මම සෝතාපන්නයි කියලා ගොඩාක් මාන්නෙන් ඉන්න කෙනාට වඩා කිසිම ඵලයක් නැහැ මොනවා කරන්නද කියලා. එහෙම නියතමානීව යටාත්පත් ඉන්න කෙනා මොනතරම් ශ්‍රේෂ්ඨද? අර සෝතාපන්න කෙනාට වඩා මෙයා ශ්‍රේෂ්ඨ. මෙයා වැඳගෙන නේ ස්වාමීනි කිසිම ඵලයක් නැහැ මට අනුකම්පා කරන සේක්වා. අර ඇවිල්ලා මේ ආන්දරෝ ආසන පණන් ඇයි? මං සෝතාපන්නනේ. දැන් මේ මනුස්සයා අර මනුස්සයාට වඩා කොච්චර පිළිලාද? එයාගේ සෝතාපන්න ඵලයමයි. ඒ අවබෝධයමයි එයාට එනෝරා මායя වෙලා තියෙන්නේ. අපේ අවබෝධය අපට බාධාවක් නොවන පිණිස අපි නියතමානී වෙන්න ඕනේ. අපි වඩන ගුණයම අපට ඌනියමක් නොවන පිණිස අපි පරිස්සම් වෙන්න ඕනේ. අපේ කමඨාන, අපේ භාවනාව, අපේ උදකලාවම අපට මානසික ලෙඩක් නොවන්නට පරිස්සම් වෙන්න ඕනේ. මේක සම්මාදිට්ඨි වඩන එහෙම නැත්නම් ආර්ය මාර්ගේ ගමන් කරන ශ්‍රාවකයෝ තුල තිබෙන්න ඕන විශේෂ ගුණයක්. විශේෂ මේ අවබෝධයක්. මේක නැත්තම් වැරදෙනවා. අනන්ත වැරදිලා තියෙනවා. සිතවිලි මේකක්ම මේ දවස් දෙක තුනේ මට වඩා උපාසක මාත්‍යා දන්නවා. ඒ හැම මොහොතෙම කැළඹිච්ච අවස්ථාවල් කල්පනා වෙච්ච රැට ගිහලා ඔළුව තිබ්බාම එන සිතවිලි ඔක්කොම දන්නවා. ඒ හැම දේ තුළ මේ කතන්දර ටික තමයි තිබුණේ. ඒවමයි තිබුණේ. මේක හැදුවයි කියලා කියන්නේ යන කෙනා යන්නේ ආපු තැන නෙමෙයි. එක්කෝ සකු르දාගාමි නැත්නම් අනාගාමි. අනිවාර්යයෙන් ඒ අඩු ටිකයි අදන්නේ. ඒ හැමතැනම ඒවා තියෙනවා. අපි ලෝකේ හෙලා දකිනවා. ලෝකේ වටිනාකම අඩු කරනවා. ඒ කියන්නේ තමන්ගේ වටිනාකම වැඩි කරනවා. ලෝකේ එලා දකින්නෙම තමන්ගේ දුර්වලකම තමන් නිවැරදි කරන්න හදනවා කියන එක. ලෝකේ එලා දකින්න තමන්ගේ දුර්වලකමයි තමන් දකින්නේ. නිතරම අපි තියෙන දෙයට නෙමෙයි සතුටු වෙන්නේ. නැති දෙයට දුක් වෙනවා. ඇයි? දුකෙන් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. එහෙනම් අපි නිතරම තියෙන දෙයට නෙමෙයි වටිනාකම දෙන්නේ. නැති දෙයට. ඇයි ඒක නැහැ. ඒ නිසා ඒ වටිනාකමට සීමාවක් නෑ. ඒ නිසා අහුවෙන්නේ තියෙන දෙයට තියෙන සතුටට වඩා නැති දේ පිළිබඳ තියෙන දුක වැඩි. ඒ නිසා තියෙන දේ මාන්න ඇති වෙන්නේ නැහැ. උඩඟු ඇති වෙන්නේ නැහැ. ආහංකාරයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා සසරට අවු වෙන්නේ නැති දේ කියලා දුක් වෙනවා. හැබැයි නැති දේ තාම ලැබිලා නැති නිසා ඒකට අවු වෙන්නේ නැහැ. බලන්න යා කොච්චර දක්ෂද කියලා තියෙන දෙයට සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා මේකට අවු වෙන්නේ නැහැ. තියෙන නැති දෙයට දුක් වෙනවා. ඒක නැහනේ. දුක් වුණාට ඒක සීමාවක් නෑ. ඒකට අවු වෙන්නේ නැහැ. අවු වෙන්න එක තියෙන්න එපා. ඒ නිසා ඒකට අවු වෙලත් නැහැ. තියෙන එකට අවු වෙලත් නැහැ. නැති දෙකට අවු වෙලත් නැහැ. යා කොයි දෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ. ඇත්තෙත් නැති නැත්තෙත් නැති තැන ඉන්නේ. ඔය දැන් අප මතු වෙච්ච දේවල් එක බලමු අර පැත්ත නොපෙනලා තිනවා. පේන දේ දකින්නට වඩා නොපෙනෙන දේ දකීම තමයි ආර්යවරුන්ගේ ප්‍රතිපත්තිය. දැන් මමත් එහෙම තමයි. මට පේන දේ නෙමෙයි මම දකින්නේ. නොපෙනෙන දේ. තේරෙන දේ තේරෙනවනේ. ඒක තේරෙන එක වැඩක් නෑ. නොතේරෙන දේ මොකද්ද මේක තුල? ඒකයි දකින්නේ. එතකොට තමයි සිය ඒ ගවේෂණේ ටක් ගාලා විදර්ශනාව නිකම් මේ මල වාගේ පිපෙනවා. අර පොට්ටුව කඩාගෙන එළියට එනවා විදර්ශනාව. දැනෙන දේ තේරුම් ගන්න. ඒක ඉතින් දැනෙනවනේ. නොදැනන්නේ මොකද්ද මේක තුල? අන්න ඒක තමයි ගන්නෙ සීයේ. වඩන්න. පුරුදු කරන්න. වැසිකිළිය ඇදුන් නැති වුණත්, කුටිය ඇදුන් නැති වුණත් මම දුක් වෙන්නේ හැබැයි ඒක කමඨාණක් කරගෙන තව ඵලයකින් අවබෝධයකින් ඊළට යන්න බැරි වුණා. ඒ ගැන කියලා මම ගොඩාක් දුක් වෙනවා. වැසිකිළිය ටයිල් වල ලස්සන වෙලා කුටිය ඇදිලා ලස්සනට ඇදුනා මම සතුටු වෙන්නේ නැහැ. හැබැයි උපාසක මාත්‍ය අවබෝධයකින් තවත් වැඩි වුණා කියලා කිව්වොත් අරකට වඩා මම ඒ ගැන කියලා සතුටු වෙනවා. මේ තාපසයාගේ චරිතෙම අමුතු එකක්. ඒ එච්චර ලක් වෙලා නම් පීඩම් කරන ඒ ගොඩනැගිල්ලට නෙමෙයිලු සතුටු වෙන්නේ. අදාගත්තේ අඩුවයි කියලාලු සතුටු වෙන්නේ. වැසිකිලි හදන්න බැරි වුණා, කුටි හදන්න බැරි වුණා කියලා කියනවා. ඒකට දුක් වෙන්නේ නැල්ලු. මොකවත් අදාගන්න බැරි වුණා මේක කමටාන කරන්න. ඒක ගැන ඉතලා දුක් වෙනවලු. ඇත්ත ඒක තමයි. අදින්නේ හරි ගියාද? දුර්ලකම් දැනනවා දැන්. අනිවාර්යයෙන්ම මේ භවෙ පිරිනිවන් පාන්න පුළුවන් අපට. ගෞතම බුදුහාමුදුරුවෝ තමයි අපි සංසාරේ නිමදෙන අවසාන බුදුහාමුදුරුවෝ. මාසයේ සාරාංශක කල්පලක්ෂයක පාරමිතාවට පිළිසිද්ධ වෙන්න අපි පිළිනම් පාන්න ඕනේ. එහෙනම් ඒ ඒ පාරමිතාවේ අඩුවක් පිනයි මට ඒ ධර්මය ලැබුණේ ඒ ඒ ඒ තථාගතයන් වහන්සේගේ ශාසනය මට පිළිනිවෙන්න බැරි වුණා. ඒ පාරමිතාවේ අඩුවක් ඒක. නෑ. ඒක දිවැරදි බුදුහාමුදුරුවෝ පාරමිතා පිළිවෙල මං වෙනුවෙන් ලසන්තර ජාතකයේ දන් දුන්නේ මං වෙනුවෙන්. ඒක කියන්න නම් මම rahat වෙන්න ඕනේ. එදාට කියන්න පුළුවන්. සාරාසංක කල්පලක්ෂය දුක් විඳේ මං වෙනුවෙන්. බලන්න මට ඒ ධර්මය ලැබුණා. මම ඉපදීම නැවතුවා. මම සසරෙන් විමුක්තියටපත් වුණා. ඒ පාරමිතාව මම වැඩගත්තා. මං වෙනුවෙන් තමයි බුදුහාමුදුර දුක් වෙන්නේ. ඒ ධර්මය මට මට දෙන්න. ඒක මට ලැබුණා. දාත තමයි මේ බුදුහාමුදුරන්ගේ ඒ ਸਰවඥතා ඒ තරංගය බුද්ධානුභාවයේ මේ විශ්වයේ තියෙන ඒ තරංගයට දැනෙනවා. තවත් රාතෙක් ඒ තරංගයට ඇතුල් වුණා. දැන් එක්තරා අන්තයේ හිර වෙනවා නේද? එතකොට අපි දැන් දැන් තුන් තැනක හිර වෙනවා උපාසක මත එක තැනයි හවු වෙලා තියෙන තව දෙකක් තියෙනවා ඒ උපාසමත්තට හවු වෙච්ච නැති දෙකක් මේක හදන්න මේක හදන්න මේක හදනකොට අනිත් දෙක තේරෙනවා මේක හදනකොට අර අඩුවත් එක හැදෙනවනේ ඒක හදන්න අවශ්‍යයක් නැහැ Tamanට පේන දේ හරියටම හරි නිවැරදි කියලා හිතනවනේ ඒක දෘෂ්ටිය. ඊළඟ ඵලයෙන් නැත්නම් ඒ කියන්නේ ඒකට අදාළ දේ පේන්නේ නැහනේ. ඇයි ඒක තේරුණා නැත්තේ? එහෙනම් තියෙන දෙයට සතුට වෙනවා. නැති දෙයට දුක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන දෙයට අහු වෙනවා කියන එක. අහු වෙනවා කියන එක. අහු වෙන්න අහු වෙනවා කියන්නේ මේ ඊළඟට වැඩෙන්නේ නැහැ. ඒ අවබෝධය ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි. ඒ අවබෝධයට පවා අහු වෙන්නේ නැහැ. ඒ ඒ ධර්මයට පවා වෙන්නේ ගුරුවරයාට අහුවෙන්නෙත් නෑ. එයා තමයි ශ්‍රේෂ්ඨ ආර්ය ශ්‍රා බුදුහාමුදුරු කියන තථාගතයන් වහන්සේටත් අහුවෙන්නේ නැත්තම් එයා ශ්‍රේෂ්ඨ උත්තමේ. අන්තිමට ධර්මයට අතරින්න ඕනේ බුදුහාමුදුරුත් අතරින්න ඕනේ. ඒ පිළිනිවන් පානකොට ඔක්කොම අතරින්න එපායි. මම බුදුහාමුදුරු අතරින්න සාසනය අතරින්න සිවුර අතරින්න දෙපට සිවුර 31 කඩ ඒක අතරින්න කිව්වොත් එයාට පිළිනිවන් පාන්න බෑ. එයි එහෙම නිරෝධ සමාපත්තියක් නෑ. සිවුරු පිළිකර අල්ලාගෙන එහෙම නිවන් දකින්න බෑ. අන්තිම මොහොතේ ඒවත් අත්හරිනවා. එහෙනම් ලෝකේ හැමදේම අත්හරිනවා නම් මේ ඵලයක් අපිට අත්හරින්න වෙනවා අවබෝධයක් අත්හරින්න. එහෙනම් අපි මේ දැන් ඉඳලා අවුෙන්න නැතුව ඉන්නවා ඒකට. අත්හරින්නේ ඇයි පිරිනිවන් පානකම් මේක ඕනේ. ඒ නිසා අපි මේකට අවුෙන්න නැතුව ඉන්නේ කතාව වඩන්නේ. මගේ විඩාව <clears throat> මගේ විඩාවට ආශිර්වාදයක් කරගන්න ඕන. දැන් ඒක ගැන කලකිරෙන්න. කලකිරෙනවා කියන්නේම එයා ගැටෙනවා කියන එක. ව්‍යායාම් කරනවා කියන එක.